මේතිරිගල නිස්සරණ වන්සෙන සුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ. භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස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

උපමා කීපයක් මතක් කරන්න තියෙනවා. පින්වලින් කරගෙන ආවව ධර්ම දේශනා පන්ති අවසාන කොටස ආරම්භ කිරීමට මේතාව බැරි වුණා. මේ අතරේ විශේෂ කරුණක් මතක් කිරීමටයි මේ ගාථාව මාතෘකාවෙන් තබා ගත්තේ. මේ ගාථා ධර්මයේ සඳහන් වන කරුණු ටික ඉස්සෙල්ලා අපි මතක් කරගන්න භාවනාවේ යෙදෙන යෝගාවචර පින්වතුන්ට ඒ භාවනාව සාර්ථක කර ගැනීමට උපකාර වන්නා උක්‍රම හතරක් මේ සඳහන් වෙනවා. නාඤ්‍යත්‍ර බොද්ධා තපසා නාඤ්‍යත්‍රින්දය සංවර නාඤ්‍යත්‍ර සබ්බ නිස්සග්ගා සම්තින් පස්සාමි පානින බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් අන්තිම පේන්නේ අන්තිම අදහස වශයෙන් පෙන්නුම් කරන්නේ මේ සාන්තිය නිවන සලසා ගැනීමයි. ඒ සාන්තිය සලසා ගැනීමට නිවන සාක්ෂාත් කර ගැනීමට කරුණු හතරක් උන්වහන්සේ දීපත් කරගන්නවා මිශ්‍ර වාසේ. ඒක දේශනාව කරන්නේ අනිත් පැත්තටයි. මොකද නාඤ්‍යතර බොජ්ජා බොජ්ජා කියන්නේ බොජ්ජාංග බොජ්ජාංග නැතිව තපස තපස් නැතිව තපෝ ගුණේ නැතිව නාජාත්‍ර ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවරේ නැතිව සම්මනිස්සංග සියල්ල අතහරින්නේ නැතිව මේ සත්‍යයන්ට සාන්තියක් වෙන්නේ නැද්ද කියන අදහස. එතකොට සාන්තියක් වෙනෙන්නට නම් මේ කරුණු හතර සම්පූර්ණ කරගන්න ඕන. බොද්ධංග සම්පූර්ණ කරගන්න ඕන. තපෝ ගුණ සම්පූර්ණ කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරගන්න ඕන. සම්බනිස්සග්ගේ කියන පූර්ණ නෛෂ්ක්‍රම්‍යය සම්පූර්ණ කරගන්න ඕනේ. මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට සාන්තිය පෙන්වුම් කරන්න පුළුවන්. සාන්තිය සරසා ගන්න පුළුවන්. සාන්තිය කිව්වේ නිවන. දුක නිවාලීම එහෙම නැත්නම් කෙලෙස් සංසිඳවාලීම. කොයි වචන වලින් කියවෙන්නේ නිර්වාණ මාර්ගයයි නිර්වාණ ප්‍රතිපත්තියයි උදවට මෙහි සඳහන් වන කරුණු අතරෙහි බොජ්ජංග බොජ්ජංගයන් වඩන්නේ නැතුව සාන්තිය ලැබෙන්නේ නැහැ කියන එක කාරණා බොජ්ජංගල පොඩන්නේ නැති එනිසා සාන්තිය ලබා ගැනීමට බොජ්ජංග ධර්මයන් වර්ධනය කරගත යුතුයි ශාන්තිය ලබා ගැනීමද තපෝ ගුණේ නැතුව බෑ. ඒ නිසා තපෝ ගුණය දියුණු කරගන්න ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරය දියුණු කර. ඉන්ද්‍රිය සංවරය නැතුව ශාන්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය දියුණු කරගන්න. සම්පූර්ණ වූ පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍ය සම්පනිස්සබ්දේ විවේක සම්පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍යේ නැතිව සාන්තිය සැලසෙන්නේ නැහැ. ඒ නිසා සාන්තිය සලසා ගැනීමට පූර්ණ වූ නාශක්‍රමයක් අවශ්‍යයි. මුද්ධංග ධර්ම අවශ්‍යයි. තපෝගුණ වශයෙන් කියනා උසල්ලේක ප්‍රතිපත්තිය. සල්ලේක ප්‍රතිපදාව. සුද්ධාංග වශයෙන් සඳහන් වන සල්ලේක ප්‍රතිපත්තියේ වෙනුවටයි මේ තපෝගුණ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියන එක අදුවවල සඳහන් වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරය. ඊළඟට නායක කරන්නේ. එතෙන් මේ පිළිවෙල මොකක්ද කියන එක ඊළඟට හිතා ගන්න. විශාල වශයෙන් අභ්‍යන්තරේ ජීවණු කරගත යුතු ධර්ම පරම්පරාව මොජ්ජංග. ඒක ඉස්සෙල්ලා පෙන්වනවා උන්වහන්සේ. මේ බොද්ධංග ධර්ම උන්වහන්සේ පෙන්වුම් කරේ ප්‍රඥාවක් පෙන්වම් පෙන්වුම් කරන්නා වාගේ වෙනිකක් පෙන්වුම් කරන්නා වාගේ මෙන්න මේ ටික අභ්‍යන්තරේ වර්ධනය කරගන්න ඕන ඒ එතකොටයි බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ කියලා. සාන්දිය බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ප්‍රශ්න කළා වූ ප්‍රශ්නකට පිළිතුරු වශයෙන් මේක දෙන නිසා ඒ පුජ්‍යලයාගේ අදහස දන්ව උන්වහන්සේ මේකේ தත්වය, දරාණු தත්වය වෙනුම් කරමින් වජ්ජංග ධර්මයන් මුලින් සඳහන් ඊළඟට වජ්ජංග ධර්මයේ දියුණු කර ගැනීමට අවශ්‍ය සල්ලේක ප්‍රතිපත්තිය. ඒක කිපෙන් කරන තපෝ ගුණය වගේ. සාංග ගුණ දියුණු කර ගන්න ඕනේ. තමන්ගේ ශක්ති පමණින් දුතාංග ගුණ දිනු කරගන්න ඕනේ. දුතාංග ගුණ නැතුව ජීවන ලැබෙන්නේ නැහැ කියන අදහස හොඳටම තේරුම් ගන්න. තමන්ගේ ශක්තියේ හැටියට එක දුතාංගයක් කරපිටිනේ දුතාංගයක් වගේ රැකෙන දාඩ දෙන්නේ කල්ලේ ප්‍රතිපත්තිය. කල්ලේ ප්‍රතිපත්තිය කියනවා මේ විශාල ප්‍රතිපදාවක් ඒ තරම් කොනක් අන්තයක් දුකාංගයේ ඒ දුකාංග ඒ දුකාංග හතරක් තියෙනවා ධර්මයේ යෝගාවචරයන්ට ඒක තේරුම තියෙනවා ඒ වයින් යම් කිසි කොටසක් එකක්කාරී සමාන්තර වර්ධනය කරගන්න දුකාංග අතර බහැ කියන අදහසයි මුද්‍රජාරණ මහන්සිය දේශනා කරන්නේ එදාර බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීමටත් උපකාර වෙනවා මෙන්න මේ ටික කියලා ඒ තපෝ ගුණ වශයෙන් තපසා ගලනවා. ඊළඟට මේ ඉන්ද්‍රිය සංඥා තපෝ ගුණ දිනු වෙන අවස්ථාවේදී ඒකට මූලික වෙනවා මුල් වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හොඳට රැකෙන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීමටත් පොඩි අධිෂ්ඨාන වශයෙන් තියාගන්න ඕන. නෙක්ඛම්මේ. නෙක්ඛම්මේ නිදිගෙයින් අයින් වීම නෙක්ඛම්මේ. එපමණක් නෙවෙයි. ඒක අකුසලයන්ක. සියලු අකුසලයන්ක. සියලු අකුසල අදහස් වලින්. නීවරණ මුල් කරගෙන තිබෙනා ඔය දේ අකුසල් වලින්. මේ මුල් කරගෙන සියලු අකුසල් වලින් අයින් වීමයි නෙක්ඛම්මේ. ඒ නෙක්ඛම්මේ සම්බනිච්ඡා වේවා. ඒ සියල්ල අතාරින්නේ නැතුව සාන්තියක් ලැබෙන්නේ නැහැ. මේ කරුණු හතරෙන් අපට ඉදිරිපත් කරගන්න තියෙන්නේ දැන් මේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම සම්බන්ධව සාකච්ඡා තියෙන්නේ දැන් සබ්බාසව සූත්‍රයේ දස්සනා පහතබ්බ ආශ්‍රයයන් වශයෙන් වදාලේ දිට්ඨි විචිකිච්ඡා ඊළඟට පරාමාස කියන මේවා ආ මේ කෙලෙස් අයින් කිරීම ඒ අයින් කිරීමට උපකාර වන්නා වූ අන්දම ප්‍රකාශ කරන්නා වූ උන්වහන්සේ යෝනිසෝ මනසිකාරේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොකඩවා පැවති මානසිකාරය අවශ්‍ය බව කියනවා. එතකොට ඒ අනුව චතුරාර්ය සත්‍යයන් පිළිබඳව වැටහීම අවශ්‍යයි කියලා තේරෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධව වැටහීමට අර මුලින් සදාහන් වන හන්දමට යෝනිසෝ මනසිකාරය පවත්වන්න. මේ නිසා ප්‍රථම මාර්ග ඥානය දිනු කරන්න බලාපොරොත්තු ලබා ගන්න බලාපොරොත්තු වන්නා යෝගාවචරයන්ට බොජ්ජංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්නයක් මතු කරන්න උවමනාරයි. උවමනාර. බොජ්ජංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්න පැන නගින්නේ දෙවෙනි අවස්ථාවේ විතර. මුල් අවස්ථාවේදී බොජ්ජංග ධර්මයේ සාමාන්‍යයෙන් වැඩෙනවා. නමුත් එදන නම් වශයෙන් වෙන වෙනම භාවනාවකින් ජීවණු කරගත යුතු දේවල්ෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. එදන චතුරාර්ය සත්‍ය දර්ශනයයි. මුල් මාර්ගයේදී ලැබෙන අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව නියම දර්ශනය, ප්‍රත්‍යක්ෂ දර්ශනයයි එතෙන්දී වමනා කරන්නේ. මොඤ්ඤාම ධර්මයන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළේ භාවනා පහතබ්බ ආගමයන් සම්බන්ධ. අතමේච වික්කවේ ආගම භාවනා පහතබ්බ. ඉද වික්කවේ වික්ඛු සති සම්බොධ්‍යංගම් භාවේති. විවේකනිසිතං විරාගනිසිතං උස්සග්ග පරිණාමී කියලා ওই විදිහට බුද්ධංග ධර්මයන්ට අවස්ථාව උන්වහන්සේ දෙන්නේ උපරිමාර්ග පිළිබඳ කටයුතු වලදී මුල් මාර්ගයේ පිළිබඳ වැඩවලදී බොද්ධංග ධර්මයන් සම්බන්ධව එක්තරා ධර්මකට වැඩෙන බව හැබෑව. නමුත් ඒ වැඩිමක් නෙමෙයි ලැබීමයි එතනදී. බොද්ධංග ධර්මයේ ලැබීමයි එතනදී. බොද්ධංග ධර්මයන් තමාට ලැබෙනවා අධ්‍යාත්ම වශයෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. ප්‍රථම මාර්ගයේ දෙවෙනි මාර්ගයේ පටන් ලැබුණු පොඥාංග ධර්මයන් වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය කළ කළගත කරගත යුතු බවයි මේ භාවනා පහතම්බ ආසනයෙන් පෙන්වු කරන්නව අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. විවේගනිසිතං විරාගනිසිතං උස්සග්ග පරිණාමිනේ පරිණාමින් සති සම්බොධ්‍යංගම් භාවයේ. අන්න සති සම්බොධ්‍යංගේ වඩනවා. වර්ධනය කරගන්නවා. ඒ සති සම්බොධ්‍යංගය සති සම්බොධ්‍යංගය ධම්මවිදේ සම්බොධ්‍යංගේ විරිය සම්බොධ්‍යංගේ සති සම්බොධ්‍යංගේ පස්සද්ධි සම්බොධ්‍යංගේ සමාධි සම්බොධ්‍යංගේ උපේක්ඛා සම්බොධ්‍යංගේ කියන මෙන්න මේ බොධ්‍යංග හතක් ඒ භාවනා පහතබ්බ ආශ්‍රවයන් පෙන්වන්නා වූ අවස්ථාවේදී ඒ දේශනා කළේ මෙන්න මේ බොජ්ජංග ධර්මයන් නොඇලීමෙන් යම් කිසි ආශ්‍රව කෙනෙක් පහළ වෙනවා නම් වැඩිම නිසා ඒ ආශ්‍රවයන් නැති වෙනවා. නැති කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ අදහසයි උන්වහන්සේ දේශනා කළේ උපරි මාර්ගයන් සම්බන්ධවයි ඒ කතාව. මෙන්න මේ නිසා උපරිමාර්ග භාවනාව සම්බන්ධව හිත යොදන්නා වූ පින්නතුන්ට බොජ්ජංග ධර්මයන් සම්බන්ධව සෑහෙන තේරුමක් ලබා ගන්න ඕන. අර ගාථාවට සම්බන්ධ බොජ්ජංග කියන මේ කතාවට ගැළපෙන නිසයි මේ ටික කියන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බොජ්ජංග සම්බොජ්ජංග කියන වචන දෙකක් තියෙනවා. බොජ්ජංග කියන වචනයක් තියෙනවා සම්බොජ්ජංග කියන වචනයක් වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙකම එක අදහසකට වැටෙන වැටෙන තනුත් තියෙනවා. අදහස් දෙකකට වැටෙන තනුත් තියෙනවා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත. මේ හත බොජ්ජංග වලත් තියෙනවා. සාමාන්‍ය ගුණ ධර්ම වශයෙන් උත් තියෙනවා. සම්බොජ්ජංග වශයෙන් උත් තියෙනවා. මේ බොජ්ජංග ධර්මයන් මේ දේශනාවේ සම්බොජ්ජංග නමෙන් පීති සම්බ සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග පස්සද්ධි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග සම්බොජ්ජංග නාමයෙන් සඳහන් වේ. එතකොට මේකේ ගන්න තියෙන අදහස් දෙකක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයකට උපකාර වෙන බොජ්ජංග ධර්ම තියෙනවා. ඒ සාමාන්‍ය ධර්මයේ ඒ ජීවිතයට හොඳින් ජීවිතය දැහැමිව නියම අන්දමට ජීවිතේ පවත්වාගෙන යන්න බලාපොරොත්තු වන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්ම අවශ්‍යයි. හොඳට සතිය තියාගන්න පුළුවන්. මේකේ වාසය කරන පින්නතුන් සම්බන්ධව කතා කරනකොට තමන්ගේ කටයුතු වලදී සැකී ආරක්ෂාවලදී ගමන බිමනදී කතාවේදී ඒ සාකච්ඡාවේදී සතිය තියාගෙන කටයුතු කරනවා. සතිය තියාගෙන කටයුතු කරනවා. එතකොට ධම්මවිදේ වශයෙන් නුවණ තියාගෙන කටයුතු කරනවා. වීර්යය තියාගෙන කටයුතු කරනවන පසුබටව. එතකොට පස්සද්ධිය සහැල්ලු තත්ත්වයක් තියාගෙන මේ කටයුතු කරනවා. ඉතින් tempatකම තියාගෙන කටයුතු කරනවා. මධ්‍යස්ථතාවයෙන් උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට මේ කටයුතු සාර්ථකව ගෙනියන්න පුළුවන් සාමාන්‍ය ලෞකික වාතේ. එතකොට ඒවා බොජ්ජංග කියන නාමයට අඩංගු වෙන්නේ නැහැ. මක් නිසාද? මක් නිසාද අඩංගු නොවෙන්නේ? අර බොජ්ජංග කියන වචනේ දිනනවා. බොජ්ජංග කියන වචනේ. බොජ්ජංග කියන වචනේ වෙන් කළාම බෝධි අංග කියන එකයි තියෙන්නේ. බෝධි අංග. එතකොට සම්බොජ්ජංග කියන්නේ විශේෂ තේරුමක් ඇතුවා ඒ සංඥාන්නේ උදාන්නේ. එතකොට සාමාන්‍ය වශයෙන් බෝධි අංග බෝධි කියන්නේ බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන චතු මග්ග ඥාන සතර මාර්ගයේ ලැබෙන මාර්ග සතරේ ලැබෙන ඥානය සෝතාපට්ටි මග්ග ඥානය සකදාගාමි මග්ග ඥානය අනාගාමි මග්ග ඥානය අරහත් මග්ග ඥානය කියන මේ ඥාන හතරටයි බෝධි කියන්නේ බෝධි උච්චති චතු මග්ග ඥානයි මාර්ග හතර පිළිබඳ ඥාණයටයි. එහෙම නැත්නම් සතර මාර්ග ඥාණයන්ට බෝධිය කියන මේ නම විවහාර ගන්න. බෝධි. ඒ මාර්ග හතරට හතරේ ලැබෙන ඥාන හතරට බෝධි කියන්නේ මක් නිසාද? චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරන නිසායි. බුද්ධති බුද්ධති බෝධි එතකොට චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න. බෝධිය. මේ අවබෝධය කියන එක සාමාන්‍ය වශයෙන් දැනීමට කියන වචනයක් වාගේ පෙනෙනවා. නමුත් සාමාන්‍ය දැනීම නෙවෙයි එතන තියෙන්නේ. අර ප්‍රතිඝාතය නැතිව ප්‍රතිඝාතය කියන්නේ හැප්පිලි නැතුව හැප්පීමක් නැතුව අරමුණ විනිවිදගෙන තේරුම් ගැනීමයි ප්‍රතිවේදය කියන්නේ ප්‍රතිඝාතයක් නැතිව අරමුණ විදගෙන තේරුම් ගැනීම විදගෙන කෙලවරට තේරුම් ගැනීමයි ප්‍රතිවේදය කියන්නේ ප්‍රතිඝාතය කියන්නේ බාධාවක් බාධාවක් නැතිව ප්‍රතිවේධ ඥානය ඇති වෙන අවස්ථාවේදී බාධා තියෙනවනම් ඒ බාධා අයින් වෙනවා. කෙලෙස් තමයි බාධා වෙන්නේ. සාමාන්‍යයෙන් අවිද්‍යාව, නීවරණ ඕවා බාධා වෙනවා. ඒ බාධා නැතිවයි මේ අවබෝධය සැලසෙන්නේ. ඒකටයි ප්‍රතිවේධය කියන්නේ. ඒ ප්‍රතිවේධ කියන තේරුමක් ඇති එකක් මේ බෝධියේ කියන වචනේ කියන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවේධය කියන එකේ තියෙනවා ඒක තත්ත්ව ප්‍රථම මාර්ග ඥානයේ ප්‍රතිවේදයට වඩා අමුතුයි ශක්තිමත් දෙවෙනි එක. ඊට වඩා ශක්තිමත් තුන්වෙනි එක. ඊට වඩා ශක්තිමත් හතරවෙනි මාර්ග ඥානය. ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේගේ ප්‍රතිවේදයට වඩා වෙන විශේෂක් විශේෂයක් තියෙනවා මහා ශ්‍රාවක තත්වයට පැමිණි රහතන් වහන්සේ. මහා ශ්‍රාවක භාවයට පැමිණි රහතන් වහන්සේගේ ප්‍රතිවේදේ අරිට වඩා ශක්තිමත් සම්පූර්ණ. ඊට වඩා සම්පූර්ණයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිවේදේ. ඊට වඩා සම්පූර්ණයි පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ මේ හැමතම වරා ශක්තිමත් ඒ ප්‍රතිවේදී මෙන්න මේ හැම එකටම කියන්නේ හැම දැනටම කියන්නේ බෝධි යන වචනේ ඔත් දැනේ හැටියට උසස් වෙනවා පහත් වෙනවා මෙන්න මේ විදිහේ මේ බෝධිය කියන ඥානය ඥානය අංග කියන්නේ උපකාරක ධර්මයේ දහංග කියන්නේ සාමාන්‍යයෙන් අංග කියන අවයව කියන එකට මෙතන කියන්නේ ප්‍රත්‍යය, උපකාරක ධර්මය, හේතුව, කාරණේ කියන වචන වලින් සඳහන් වන තේරුමක් එන්නේ. එතකොට බෝධිය කියන මේ ඥාන වලට උපකාර ධර්මයි බොද්ධංග සම්බොද්ධංග කියන්නේ. සම්බොද්ධංග කියන්නේ විශේෂ සම්පූර්ණ කියන තේරුමයි. ඒක උසස් තත්වයෙන් එදෙනකොට බොජ්ජංග කියන්නේ ඒකමයි. මේ විදිහට අර බෝධි කියන සතර මාර්ග ඥානයන් ලබා ගැනීමට යම් ධර්ම කොටසක් උපකාර වෙනවා නම් කරණ වෙනවා නම් ඒ උපකාර වීම තියෙන දෙවිදියකට සාමාන්‍යයෙන් උපකාර වීම දේවට උපකාර වෙන දෙවිදියකට ඒ හේතු ධර්මය උපකාරය ලබන ධර්මයේ එක එකට යෙදිලත් හිතෙනවා උපකාර වෙනවා. එකට එක් වෙන්නේ නැතුවත් උපකාර වෙනවා. ඒක සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය වශයෙන් උගන්වනකොට සහකාරී කාරණේ කියලා ඒකට කියන්නේ සහකාරී කාරණේ. සමවායි අසමවායි නිමිත්ත කියන තුන් ආකාරයකට තියෙනවා මේ සත්‍ය වීම. සමවායී කාරණේ අසමවායී කාරණේ නිමිත්ත කාරණේ ඔය ශාස්ත්‍රීය ඉගැන්වීම් වල එහෙම තියෙනවා. ඒ සමවායී කියන සහකාරී කාරණේ. කියන එකයි මේ මෙතෙන්දි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ බොද්ධංග වශයෙන් කියන ධර්ම වශයෙන් කියන මේ සති ඒ ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත අර බෝධි කියන හතර මාර්ග ඥාණයට උපකාර වෙනකොට උපකාර වෙන්නේ එකට යෙදිලා අයින් වෙලා නෙමෙයි දැන් නූලයි වස්ත්‍රයයි වස්ත්‍රයක් ගත්තාම නූලයි වස්ත්‍රයයි දෙක එකට තියෙන්නේ නූල් නිසා වස්ත්‍රය නූල් හේතුවෙන් වස්ත්‍රය ඒ නූලේට වතුරේ ගුවද්ද නූලයි වතුර දෙකම එකට තියෙන්නේ. අන්න ඒ වාගේ මෙතන සහකාරී හේතු වේ කිව්වේ දෙක එකට යෙදිලා. අර මේ ධර්ම සමූහය එකට යෙදලායි පහළ වෙන්නේ අර බෝධිඥා බෝධි කියන මේ ඥාන සමූහය. එතකොට කොච්චර උපකාර වෙනවද කොපමණ ළඟින් මේවා සැලසෙනවද කියන එක මෙන්න මේ තේරුම් අනුව අපිට හිතා ගන්න පුළුවන්. මේ බොද්ධංග ධර්මයන් සම්බන්ධව. දැන් අපි සලකා බලමු එකක් මේ. සති සම්බොද්ධංගේ. සති සම්බොද්ධංගේ කියන්නේ සතිය. ඉතින් සතිය ගන්න. අර සම්බොධ්‍යංගේ යුවේ මාර්ගඥාන වලට නෙමෙයි. මාර්ගඥාන වලටයි සම්බොධ්‍යංගේ යුවේ. එතකොට වචනාර්ථයේ වශයෙන් ගන්න ඕන මාර්ගඥාන වලට උපකාර වන්නා වූ සතිය. සතිය. සති සම්පෝඥය. එතකොට අනිත් අතට ධම්මවිචේ සම්පෝඥය කියන්නේ මාර්ගඥාන වලට එකට යෙදීමෙන් උපකාර වන්නා වූ විදර්ශනා ඥාන විදර්ශනා ඥාන සම්මුතිය. ධම්මයේ සම්බොධ්‍යංගේ. විද්‍ය සම්බොධ්‍යංගේ කිව්වේ ඒ චතුර්මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වීරම. ඒකත් එකට ගෙන්නලා හිටියේ. පීති සම්බොධ්‍යංගේ. මාර්ග ඥාන වලට උපකාර වන්නා වූ පීතිය. පීතිය එතකොට ඊළඟට පස්සද්ධිය. මාර්ගඥානයේ උපකාර වන්නා පස්සද්ධිය. සහල්ු කම. කායේ හිතේ සහල්ු කම. සමානි සම්බොච්චංගේ නිවේ ඒ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ හිතේ tempatකම. උපේක්ඛා සම්බොච්චංගේ කියන්නේ ඒ මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ මදහත් භාවය, මධ්‍යස්ථ භාවය. මෙන්න මෙහෙම වචනාර්ථ වශයෙන් කෙටි තේරුම හරි ගස්ස ගන්න. මේ ළඟට සති සම්බොධ්‍යංගයට අවිබතින්න ඕන. සතිය. බොධ්‍යංග වශයෙන් ලැබෙන්නා වූ මේ සතිය ගන්නා වූ අවස්ථාවේදී නොකඩවා ලැබෙන සතියයි ගන්න ඕන. අතරෙන් පතර ලැබෙනවා සතිය. ඒ අතරෙන් පතර ලැබෙනවා අතරෙන් පතර කැඩෙනවා. ඒක නෙවෙයි මෙතන ගන්න ඕන නොකඩවා පවත්වන්නා වූ සතිය. මේ සතිය යම් ධර්ම සමූහයක් සම්බන්ධව මේ සතිය පාවිච්චි කරනවා නම් යොදනවා නම් එය යොදන්නා වූ අවස්ථාවේදී මේ සතියෙන් කෙරෙනවා ක්‍රියා දෙකක් සාමාන්‍ය වශයෙන් සිතට පහළවන්නා වූ ප්‍රමාද පක්ෂය කියන ප්‍රමාද පක්ෂය කියන්නේ සිත ප්‍රමාදයේ හෙළන කෙලෙස් සමූහය එතකොට ඒවා වචන වශයෙන් කියනවා නම් මේ අවිද්‍යාව එතකොට නීවරණ ධර්ම අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් සමූහයක් කියන්න පුළුවන් එකක් එකක් පාසා නොකීවත් හිතට ගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙකුගේ හිත පහත හෙලන්නා වූ වැඩ නවත්වන්නා වූ ගෙන යා යුතු වැඩ පිළිවෙල තියෙනවනම් ඒ වැඩ පිළිවෙල නවත්වන්නා වූ ඒ වැඩ පිළිවෙලට හරස්වන්නා වූ යම් කිසි ඒ සිටිවිලි ගොඩක් ඇත්නම් ඒ සියල්ලම ප්‍රමාද පක්ෂය කියලා ගණන් ගන්න. ඒ සියල්ලම ප්‍රමාද පක්ෂය. සිතට ওই විදිහේ ප්‍රමාද පක්ෂයට හේතු වන්නා වූ ප්‍රමාද පක්ෂේ හෙලෙන්න වැටෙන්නා වූ අතුල් වෙන්නා වූ කෙලස් ගොඩක් තියෙනවා. මේ කෙලස් ගොඩ අයින් වෙනවා. මේ සතියේ බාරයෙන් කෙරෙන්නේ අර කෙලස් කොට ප්‍රමාද පක්ෂයට ප්‍රමාද පාක්ෂික කෙලස් කොට අයින් කරනවා. සතිය පාවිච්චි වෙනවා නම් නියම අන්දමට අර ප්‍රමාද පක්ෂයේ තියෙන කෙලස් ටික අයින් වෙනවා. ඒ අයින් වෙනවා හා සමගම කෙරෙනවා තවත් වැඩක්. අප්‍රමාද ගුණය පිරෙනවා. යම් කිසි තැනක යම් කිසි භාජනයක නරක දේවල් තියෙනවා නම් නරක වතුරක් තියෙනවා නම් ඕකට අලුත් වතුර දාන්න දාන්න අර පරණ තිබෙච්ච නරක වතුර ටික ආයින් වෙනවා. කුණු වතුර ටික ආයින් වෙනවා. කුණු වතුර අයින් වෙන්නා වාගේ භාජනයකට වතුර ගමන්නා අවස්ථාවේදී ඒ භාජනයේ තිබිච්ච කුණු වතුර අයින් වෙන්නා වාගේ හිතට සම්බන්ධ වෙන මේ කෙලෙස් මේ සතිය නිසා ප්‍රමාද පාක්ෂික වූ කෙලෙස් මේ සතිය පාවිච්චි කරන්න කරන්න කෙලෙස් අයින් වෙනවා ඒකම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණය අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් එයින් ක්‍රමයෙන් පිරෙන ක්‍රමයෙන් පිරෙනවා හොඳ වතුර පිරෙනවා වාගේ යම් කිසි දැනකට හොඳ වතුර පිරෙනවා වාගේ අප්‍රමාදය දියුණු වීමට උපකාර වන්නා වූ වටිනා ගුණ රාශියක් ඒ අභ්‍යන්තරේ වැඩෙන පිරෙනවා උදාහරණයෙන් කරන මේ සතියෙන් කරන වැඩේ ওই විදිහට හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. සතිය නිකම් පාවිච්චි කරන එක නෙමෙයි. සතිය සතිය කියලා නිකම් කිව්වත් නෙමෙයි කිව්වටත් මාටි. මෙන්න මේ වැඩ දෙක කෙරෙන කාලේ සතිය තමාතුල දිනු කර ගන්න ඕන. ප්‍රමාද පාක්ෂික කෙලෙස් විධමනය කරලා විඥානය කරලා අප්‍රමාද භාෂ වුණ ධර්මයන් පුරවාදීමෙන් මේ සතිය පාවිච්චි වෙනවා. ඒකේ පාවිච්චි වෙන අවස්ථාවේදී මෙන්න මේ බොජ්ජංග තත්ත්වයේ සැලසේ. එතකොට ඒ කොයි විදිහට යනකොට ප්‍රමාද පාක්ෂික ක්ලේශ ආයු වෙනවා පිළිසිදු වෙනවා හිත ඒ පිළිසිදුව හා සමගම අප්‍රමාද පාර්ශ්ව ගුණ සමූහයක් ඒකේ පිරෙනවා. ඒ පිරීමෙන් මේ සතිය පුරවන්නා වූ මේ සතිය දියුණු වෙමින් දියුණු වෙමින් ගිහිල්ලා අර චතුර්මාර්ග ඥානය ලැබීමට මේ උපකාර වෙනවා. උපකාර වෙනවා. චතුර්මාර්ග ඥානය ලැබීමට මේ සතිය උපකාර වෙනවා. ඒ උපකාර වෙන්නේ ඈතින් ඉඳගෙන නෙමෙයි. මොලෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ඇටෙන් එදගෙන කරගෙන කරගෙන දිනු කරගෙන ගිහිල්ලා මේ වැඩ දෙකයි කරන්නේ. ඒක කරගෙන ගිහිල්ලා අන්තිමේදී ප්‍රමාද පක්ෂ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අප්‍රමාද පක්ෂේ සම්පූර්ණ වෙනවා කිට්ටු වෙනවා. එදෙන්නේ අන්නර චතුර්මාර්ග ඥාන ළඟට මේ සතිය එකතු වෙනවා. එකතු වීමෙන් චතුර්මාර්ග ඥානය මතු කිරීමට උපකාරයි. මෙන්න මේකයි සති සම්බොජ්ජංගෙන් දෙරෙන්නා වැඩි. ඉතින් මෙන්න මේ තේරුම හරිගස්ස ගන්න ඕන. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ අපි මතක් කළා මුලින් ධම්මවිචේ කියන්නේ විදර්ශනා චිත්ත පරම්පරාවය කියලා. ධම්මවිචේ ධම්ම කිව්වේ විදර්ශනා ඥානය විදර්ශනා ඥානයක් පැවැත්වීමට අරමුණු වශයෙන් ගන්නා ධර්ම සමූහයටයි ධම්ම කියන්නේ. පඤ්ඤා භූමි විදර්ශනා භූමිය කියලා ඒවට කියන්නේ. විදර් පඤ්ඤා භූමි නිදේශේ කියලා විසුද්ධි මාර්ගයේම සඳහන් වෙන්නේ. විදර්ශනා ඥාන වලට භූමි වන ධර්ම. එතකොට මොනවාද? පංචස්කන්ධ ධාතු, ආයතන, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ඔන්න ඔය ධර්ම. ධර්ම වශයෙන් ගන්න. ඒ ධර්මයන් විජය කියන්නේ විජය කියන්නේ විචිනාදී විජය. විචිනාදී විජය. සෙවීම. වෙන වචන වලින් කියනවා නම් ඔය කර්මස්ථානාචාර්යවරයන් වහන්සේලා කියනවා සල්ලක්කන චිත්ත පරම්පරාව. සල්ලක්කන මෙනෙහි කරන චිත්ත පරම්පරාව. නොකොඩවා මෙනෙහි කරගෙන යන චිත්ත පරම්පරාව. එනකොට මෙන්න මේ විදර්ශනාවට භූමිය යම් මේ ධර්ම සමූහයක් නැත්නම් ඒවා සැලකීමයි ධම්ම විචේ කියන්නේ. ධම්ම විචේ කියන්නේ. මේක විදර්ශනාව පටන් ගන්නව අවස්ථාවේදී ලැබෙනවා. මේ ධම්ම විචේ ලැබෙනවා. සම්මුතිය සම්මුතියන්ගේ ලැබෙනවා. වැඩිම වෙන්නේ නැහැ මොළදී. මුල් මාර්ගයේදී වැඩිමක් වෙන්නේ. ඒ මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ අර දෙවෙනි අවස්ථාවේ කියලායි මුලින් මතක් කළේ ඒ නිසා. එතකොට මේ ධම්ම විජේ වශයෙන් සඳහන් වන මේ ධර්ම සමූහයන් සම්බන්ධව හොඳට හිතාගත යුතු දෙයක් තියෙනවා. මොකද මේ විදර්ශනා ඥාන પરම්පරාව අර විදර්ශනාවට යොමු කරගන්නා වූ අරමුණු වල පංචස්කන්ධාදී ධර්ම කොටස් වල යොදන්නා වූ අවස්ථාවේදී විදර්ශනාව පවත්වාගෙන යන සැලකීම සලකන චිත්ත පරම්පරාව යොදාගෙන යනවා. ඒ සංලක්ෂණ චිත්ත පරම්පරාව කියන්නේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල මුලින් කලක්. ඊළඟට එකක් එකක් පාසා සැලකීම. මේ ධර්ම මේකයි මේ ධර්ම මේකයි කියලා සැලකීම. ඒක තේරුම දැන් ඔන්න ආරම්භය සම්බන්ධව අපි කල්පනා කරලා බලමු. සතිය මුලින් තියාගෙන හොඳින් ආනාපාන භාවනාවේ හිත යොදාගෙන ආනාපාන භාවනාවේ හිත යොදාගෙන ඉන්නව අවස්ථාවේදී ඒක සම්පූර්ණ වුණාම ඊළඟට මුළු පංචස්කන්ධයටම හිතේ දෙනවා. මුළු පංචස්කන්ධයම හිත පැතිරිලා ඉදිනවා. ඒක එකපාරට තේරෙන්නේ නැහැ. ආනාපාන දෙක හොඳට වැටුණා නම් පැතිරිලා ඒක අඩුවක් පාඩුවක් නැතුව සමාධිමත් හිතකට හොඳට පෙනුණා නම් ආනාපාන දෙක ඊළඟට පෙනෙන්නේ ආනාපාන දෙකට සම්බන්ධ වෙච්ච ශරීරය. ඒ ශරීරේ පංචස්කන්ධ වශයෙන් සලකන්න පුළුවන් වෙන ඒ මුළු ශරීරයේම හිත යොදලා පුංචි දෙයකට හිත යොදාපු අවස්ථාව වාගේ මුළු පංචස්කන්ධයටම එක වරට හිත යොදන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා යෝගාවචරයට මේ සලකන චිත්ත පරම්පරාව දියුණු වෙනකොට සලකන චිත්ත පරම්පරාව හොඳට දියුණු වෙනව අවස්ථාවේදී මුළු පංචස්කන්ධයම සම්පූර්ණයෙන් එකට එකතු කරලා තේරුම් ගන්න පුළුවන් සත්‍යයකට පැමිණෙන අර ඥානෙ දියුණු වෙනකොට මෙන්න මේ විදියට මේ ධම්ම විජේ කියන මේ සලකන චිත්ත පරම්පරාව දියුණු වෙමින් දියුණු වෙමින් ගිහිල්ලා අන්තිමේදී කෙලස් ක්‍රමයෙන් අයින් වෙලා ඒකට බාධකව තිබිච්ච කෙලෙස් සමූහය ක්‍රමයෙන් අයින් වෙලා ඒ අයින් වෙන ක්‍රමය අර මුලින් අපි සඳහන් කළා ධාරස විපස්සනා ක්‍රමයේදී ඒ ඉදිරිපත් වෙන බාධක දෙලේ සමූහයත් ඒ උපකාර වෙන ධර්ම සමූහයත් ඒකේදී මතක් කළා. අන්න ඒ අනුව ක්‍රමයෙන් කෙලෙසයින් වෙනවා ඒ වෙනුවට උපකාරක ධර්ම ලඟා වෙනවා දියුණු වෙනවා. මේ දියුණු වෙන්නේ හිතේ. මේ දියුණු වෙන දියුණු වෙන ගිහිල්ලා අන්තිමේදී දියුණුව කෙලවර කෙලවරදී කුමක්ද වෙන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අන්තිමේදී අර චතුර්මාර්ග ඥානය වෙන්නේ අර සති සම්බොජ්ජංගය මේ චතුර්මාර්ග ඥානයට උපකාර වෙනවා කිව්වා වාගේ නේ මෙතන මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අන්තිමේදී මාර්ග හතරේ ඥානය කියන්නේ චතුර්මාර්ග ඥානයට පෙරලෙන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අන්න ඒකයි මේකේ තියෙන වෙනස වශයෙන් හිතා ගන්න දෙන්නේ. ඊළඟට ඊළඟට ගන්න තියෙන්නේ විද්‍ය සම්බොධ්‍යංගේ. ඒ විද්‍ය සම්බොධ්‍යංගේ ලැබෙන හැබනකොට විරිය විරිය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒක ගන්නවා නේද? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය යෙදෙනකොට ඒකට විරුද්ධව තිබෙනා උකුසීත පක්ෂයක් තියෙනවා කෝසජ්ජ පක්ෂය. ඒ කෝසජ්ජ පක්ෂේ මර්ධනය වෙනවා. මැඩි මැඩෙනවා. නැත්නම් විදමනය වෙනවා ආයින් වෙනවා. ගෙවිලා යනවා. ඒ වෙනුවට ඒක ගෙවිලා යනකට ඒ సంతානේ ලැබෙන්නේ සැලසෙන්නේ මෙන්න මේ දිනු වෙච්ච වීර්යය. මේ වීර්යය වීර්යයේ බලයෙන් එහාට මේ සංලක්ෂණ චිත්ත පරම්පරාව වන ධම්මයේ සම්බෝධ්‍යංගේ ලේජයෙන් පවත්වා ගැනීමට මේක උපකාර වෙනවා. ඒ ධම්මයේ සම්පොඥංගේ කිව්වේ ඒකට චතුර්මාර්ග ඥාණයට මේ වීර්යය උපකාර වෙනවා. ඒ නිසා කෝසජ්‍ය පක්ෂේ කුසීතකම සම්පූර්ණයෙන් අයින් කරලා අයින් කරලා සම්පූර්ණ ගතයුතු ප්‍රධාන පියවර මෙන්න මේකයි කියලා. අර විය ගහ වියගහ කරේ තබා ගත්තා වාගේ කරත්තේ වියගහ කරේ තබා ගත්තා වාගේ ප්‍රඥාව ශ්‍රද්ධාව කියන මේවා බලයෙන් බලවත්ව හිතට ඇතුල් වීමෙන් මේ වීරය ඒකාන්තයෙන්ම කල යුත්තක් කියලා වැටහෙනකොට අර වීරය දුරය දුරේ යෙදුනා වූ වීරයක් වගේ එතකොට එබඳු අවස්ථාවේදී පස්සට අඩියේදී යන්නේ නැතුව ක්‍රමයෙන් ඉස්සරහට යන කොසජ්ජේද කුසීත ගමන්ට මොනාන්දමකින්වත් ඉලක්ක සැලසෙන්නේ මොනාන්දමකින්වත් හිත පස්සට ගන්න බෑ පය පස්සට ගන්න බෑ ක්‍රමයෙන් ඉස්සරහට ගිහිල්ලා අර චතුර් මාර්ග ඥානයන්ගේ පහළ වීමට මේ වීරය උපකාර වෙනවා එතකොට විද්‍ය සම්බොජ්ජංගේ කියුවේ ඒක ඊළඟට පස්සාදි සම්බොජ්ජංගේ කිව්වේ පස්සාදි සම්බොජ්ජංගේ කිව්වේ හිතේ කායේ දෙකේ වර ආදුකම සහැල්ලුකම චිත්තයේ කායේ මේ ඇති වෙන දරත කියලා කියනවා දැවිලි ගති මේ දැවිලි තැවිලි ගති සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා බලවත් කෙලෙසයක් හිතේ පහළ වෙච්ච අවස්ථාවේදී එහෙම නැත්නම් කෙලෙසයක් පහළ වෙන්න සූදානම් වෙන අවස්ථාවේදී හිතටයි කයටයි ලැබෙන නොසන්සුන්කමක් පේනවා අපිට. මේ නොසන්සුන්කම කොච්චරද ඒ පුජ්‍යලයා නොමග යවන්න හොඳට ශක්තිමත් වෙනවා. ඒ බඳු අවස්ථාවේදී නොමග ගෙන්නා අරින් මේ කරුණාරණකට හිත යොමු කිරීමට, කය යොමු කිරීමට අරක උදව් වෙනවා. එදා වෙන අන්තිමේදී පුජ්‍යලයා පුදුම ආන්දමේ දුර්වල කෙනෙක් වෙනවා. ඒ බඳු දුර්වල තත්වයකට පමුණවන දේවල් තමයි කාය චිත්ත දරත කියන මේවා. කාය චිත්ත දරත. යවිලි ගතිය, යවිලි ගතිය කියන්නේ නොසන්සුන්කම ඇති කරන ගතිය. මේක මේ ගතිය සංසිඳවාගෙනයි මේ පස්සද්ධිය ඇති වෙන්නේ. පස්සද්ධිය ඇති වෙනකොට අර හිතේ පහළ වෙන කායේ පහළ වෙන දර්ශ ගති දැවිලි ගති දැවිලි ගති සම්පූර්ණයෙන් අයින් වෙලා හොඳට කාර්යක්ෂම කාර්යක්ෂම වූ සිතක් කායක් පහළ වෙනවා මේ පුද්ගලයාට ඒ බඳු චතුර්මාර්ග ඥානයන් සලසා ගැනීමට උපකාර වන්නා වූ ඒ විදිහේ පස්සද්ධිය සංසිඳිච්ච හිත සංසිඳිච්ච කාය තැම්පත් කරගෙන හොඳට තියාගෙන ඉන්න පුළුවන්. දවසක් උනන් නිහිලි ඒ කායයයි දෙකම තැම්පත් කරගෙන තියන්න පුළුවන් ශක්තියයි මේ පස්සට කියන්නේ. ඒක අර චතුර් මාර්ග ඥානය ලබන්න අවස්ථාවේදී එකට එකතු වෙලා උපකාර වෙනවා. එතකොට ඒක පස්සදි සම්පූර්ණ සමාධිය කියන එක තේරෙනවා මුදුරට මේ අන්තන්ට ඒ චතුර් මාර්ග ඥානය ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධි හිත ඒකමයි අන්තිමේදී දියුණු වීමෙන් මාර්ගඥාණයට හැරෙන්නේ. ඊළඟට උපේක්ඛා සම්බොධ්‍යංගය. උපේක්ඛා සම්බොධ්‍යංගය කිව්වේ මේ භාවනාවල් ගෙන යනා වූ අවස්ථාවේදී හිතේ පහළ වෙනවා ඇතන් විදක ඇතන් විදක ඇති වෙනවා හිතේ සීතකම් ලීනකම් හැංගිච්ච ගතියක් ඇති වෙනවා මතු කර ගන්න මොනවාන්නමවත් බැරි ගතියක් තියෙනවා හිත ලීන වෙලා හැංගිලා වගේ යන. ඇතම් විටක ඒක නැති කරගන්න මහන්සි ගන්නකොට අන්තිමේදී මේක ඇවිස්සලා යනවා. ඇවිස්සි උද්දච්චය. ලීනතාවයයි උද්දච්චතාවයයි කියලා මේ දෙක අර පොල් පිටේ අගමුල පා ගන්නවා කියන කතාවක් තියෙනවනේ අන්නේ විදිහට. එක පැත්තකට එද දෙනකොට අනිත් පැත්ත මාතු වෙනවා. ලීනතාව නැති කරන්න මහන්සි වෙනකොට උද්දච්චය ඇති වෙනවා. උද්දච්චය නැති කරගන්න මහන්සි ගන්නකොට සමහර විටක ලීනතාවට වැටෙනවා. මෙන්න මේ අන්ත දෙක. අන්ත දෙකට වැටෙන්න දෙන්නේ නැතුව ලීනතාවට වැටෙන්න දෙන්නේ නැතුව උද්දච්චයට වැටෙන්නේ දෙන්නේ නැතුව මධ්‍යම தત્වේ ලබා ගැනීමට උපකාර වන්නා ධර්මයට මේ උපේක්ෂාව කියුවේ ඒක අර චතුර්මාර්ග ඥාණයට උපකාර වෙන්නේ ඊටාම සුදුසු වන්දමට. ඒක හන්දිමේට ජීවණු කරගෙන ජීවණු කරගෙන යන්නව අවස්ථාවේදී මේ උපේක්ෂාව කියන එක මුලදිත් ඇති වෙනවා. මැදදිත් ඇති වෙනවා. නියමයෙන් ඇති වෙන්නේ අන්තිම අවස්ථාවේ සම්පූර්ණ. ඒ උපේක්ෂාව ඇතිුනේ නැත්නම් මේ මොඤ්ඤංග අනිත් හැකටවත් සම්පූර්ණව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. සති ධම්මයේ වීර්ය සමාධි පස්සද්ධි සමාධි කියන මේ හේකටවත් නියමන්නමට සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නැහැ උපේක්ෂාව නැතිව. උපේක්ඛා සම්පූර්ණ ඒ නිසා අර දෙපැත්තට වැටෙන්නේ නොදී සමවාහී තත්වේ සමව උසුලන්නා වූ තත්වයට වැටෙන්න ක්‍රියා කරන්න ඕන මේ භාවනා හිතේ එතකොට මාර්ගඥානෙ ලැබෙන්න අවස්ථාවේ විශේෂයෙන් මේක තියාගන්න. උපකාර වෙනවා. මෙන්න මේ தත්වයයි උපේක්ෂා සම්පෝඥය. එතකොට මෙන්න මේ ටික අද සාමාන්‍ය වශයෙන් කල්පනාවට ගන්න ඕන මේ වෙනුවට බුදුරජාණන් වහන්සේ වචන තුනක් මේ දේශනාවේ සඳහන් කළා. විවේක නිසිතං විරාග නිසිතං මුස්සග්ග පරිණාමී මේ නිවන ලබාගෙන ගැනීමට උපකාර වන්නා බොජ්ජංගවල ලක්ෂණ හැක සඳහන් වෙන්නේ විවේක විවේකේ කියන්නේ කාය විවේක චිත්ත විවේක කියන මේ විවේකයෙන් යුක්ත වූ වෙන්වීම කෙලෙසුන්ගෙන් වෙන්වීම කලබල තත්වයෙන් වෙන්වීම කෙලෙසුන්ගෙන් වෙන්වීම එතකොට ඒවා තියෙන්නේ ඒවා සැලසෙන්නේ ජීවිතයට සම්බන්ධ කරලා. විරාගේ නොයල්ම නොයල්ම ඒකත් අර නිවනට සම්බන්ධ කරලායි ලැබෙන්නේ. ඔස්සග්ග පරිණාම. ඔස්සග්ග පරිණාම. ඔස්සග්ග කියන්නේ අතොල් වීම. එහෙම නැත්නම් අයින් කිරීම. එලෙසම අයින් කරලා නිවනට ඇතුල් වීම. කෙලෙසුන්ගෙන් අයින් කරලා හිත අයින් කරලා නිවනට ඇතුල් වෙනවා. ඒ කෙලෙසුන් කියන්නේ ඔතන සාමාන්‍ය කෙලෙසුන් නෙමෙයි. අර නිවනට ඇතුල් වෙන්න අවස්ථාවේදී නැති කරන කෙලෙස් වශයෙන් තියෙන අනුසේ වශයෙන් තියෙන ලොකු බහල කෙලෙස් ඇති වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී. අනුසේ වශයෙන් දිවෙන්නා වූ කෙලෙස් යාට වෙලා දිවෙන්නා වූ කෙලෙස් ඇත්තේ ඒ අවස්ථාවේදී කැඩිලායි අර නිවනට පිරිනැමෙන්නේ. මෙන්න මේ විශේෂණ තුන එන්නේ අදහස් අනුව බුදුරජාණන් වහන්සේ වදාළේ උපරි මාර්ගයන් සම්බන්ධව භාවනාවේ යෙදෙන යෝගාවචරයන්ට මෙන්න මේ බොජ්ජංග හත දියුණු කර ගැනීම උපකාර වෙනවා. ඒ දියුණු කර ගැනීමේදී බොජ්ජංග ධානීය ධර්ම උගන්වනවා. මේ විදිහට බොජ්ජංගයන් සම්බන්ධව ක්‍රියා කරන හැටි තේරුම් ගන්න ඕන. එක බොජ්ජංගයකට බාධක දේවල් දැනගන්න ඕන, උපකාරක දේවල් දැනගන්න ඕන. හැම එකටම බාධක දින උපකාරක දින. ඒ වගේම බොජ්ජක් බොජ්ජංගඨානීය ධර්ම කොටසක් වෙනුම් කරලා තියෙනවා. බොජ්ජංග බොජ්ජංගඨානීය කියන්නේ බොජ්ජංග ධර්මයන් ලබා ගැනීමට උපකාර වන්නා තවත් ධර්ම කොටස්. මේවත් තේරුම් කරගන්න. මේවත් තේරුම් කරගෙන නොකොඩවා භාවනාව ගැන යන අවස්ථාවේදී භාවනාව ක්‍රමක්‍රමයෙන් නොකොඩවා දියුණු වෙන අවස්ථාවේදී බෝධ්‍යංග ධර්මයන් දියුණු වෙනවා. මේ බෝධ්‍යංග ධර්මයන් ක්‍රමයෙන් දියුණු වෙනකොට ඒ බෝධ්‍යංග ධර්මයන් දියුණු වෙනින් අර විදිහට එකතු වෙලා බෝධ්‍යංග ධර්මයන් එකට එකතු වෙලා බාධක ධර්මයන්ගෙන් අයින් වූ උපකාරක ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ මේ බොජ්ජංග ධර්මයන් විදිහට ධම්මවිචේ සම්බොජ්ජංගේ මූලික වෙලා මාර්ග ඥානයන් පහළ වෙනවා කියලා කියන්නේ. මේක නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ අවස්ථාවකින් මේ ටික දැන් අද දවසේදී තේරුම් කරගන්න ඕන. භාවනාවේ යෙදෙන යෝගාවචරය මුලින්ම භාවනාවේ යෙදෙන පින්නතුන්ට මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධව කතා කරන්න ඕන. ඒක වැඩි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන ආරම්භයේදී බොජ්ජංග ධර්මයන් සම්බන්ධ වෙන කතාව කරන්න ඕන හිත සම්බන්ධ සමාධිය සම්බන්ධ චිත්ත ඒකාග්‍රතාව සම්බන්ධ හොඳට චිත්ත ඒකාග්‍රතාව මුලින් හොඳට තියාගන්න එතකොට සතිය හොඳට තියාගන්න නොකඩවා කරගෙන යන්න ලැබෙන තාපේ ධර්මයන් නොකඩවා මෙනෙහි කරන්න නොකඩවා මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී මොඤ්ඤංග ආර්යත්ථාංග මාර්ගයේ වාගේම මොඤ්ඤංග දාර්ශනයක් වැඩෙනවා ඉන්ද්‍රිය ධර්මයක් වැඩෙනවා ඒව වැඩිලා අභ්‍යන්තරයේ අර සමාධිය සම්පූර්ණ වීමෙන් තමා බලාපොරොත්තු වන්නමද ප්‍රථම මාර්ග ඥාන ලබා ගන්න පුළුවන් බව කල්පනා කරන්න ඕන ඒ විදිහේ කල්පනා කිරීමෙන් අද මේ ධර්ම දේශනාවට හිත යොදාපු මේ පින්නතුන් මේ යෝගාවචරය විශේෂයෙන් කල්පනාවට ගන්න ඕන අදී මේ භාවනාව අපි කරන්නේ ප්‍රධාන අදහස තියාගන්න ඕන දැන් නොයෙක් නොයෙක් භාවනා ක්‍රම දේවල් මේ රටේ තියෙනවා එතකොට නොයෙක් දේවල් අහන්න ලැබෙනවා ඒ අහන ලැබෙන ඔක්කොම එකතු වුණාම ලොකු පටලැවිල්ලක් තියෙනවා සමහර විට ඒ පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා එක පැත්තක්වත් අරගෙන වැඩේ යොදා ගන්න හම්බ වෙන්නේ නිකන් කාලේ ගෙවෙන වෙන්නේ මොකද්ද ප්‍රමාදය ප්‍රමාදයට වැටෙන්න ප්‍රමාදයට වැටෙන්න නැතුව අර මුලින් කියආපු උපදෙස් ටික ඉදට අරගෙන අහිතා දුරට නොකඩවා සති සමාධි මේවා දිනු කරගනිමු ආරම්භ කර නැත්නම් සම්බන්ධ වෙන්නේ කියන්නේ පටන් ගන්න නැත්නම් ඒවා හොඳට ගෙන යමින් ලැබෙන තාක් ධර්මය කරුණු ඉදට ගන්න. ඉදට ගන්නව මෙනෙහි කරනවා ඒ වාගේම ඒවා හොඳට සම්පූර්ණ නම් එබඳු අවස්ථාවේදී තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න පුළුවන් වෙනවා. තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න අවස්ථාවේදී හිත විදිරෙන්නේ නැතුව පංචස්කන්ධයේ තුලම හිත සබා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා නම් ආන්නේ දාට ඒ යෝගාවචරයට තමා බලාපොරොත්තු වන්නා වූ අර්ථය විදේහයෙන් සම්පූර්ණ කර ගැනීම නිවන ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් උපකාරයක්. ඒ සාර දවසේදී මේ පන්දිනේ මේ ධර්ම දේශනාවට පන්දිනේ වෙනද වාගේ මහා පුණ්‍ය සම්භාරය ලබා කර ගැනීම තම තමන් දොන දිනු කරගත්තේ මහා වටිනා කුසල සමූහයක් මේ රැස් කරගත්තා වූ කුසල සම්භාර කුසල සම්භාරයේ බලය හේතු කොටගෙන තම තමන්ගේ භාවනාවලට බාධක ධර්ම තියෙනවා නම් ඒවා අයින් කරලා උපකාරක ධර්මයන් ලබා ළඟා කරගෙන අවසානයේ බලාපොරොත්තු වන්නෝ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි වේවා Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ.